නව ඉමා භික්කවේ සංඥා භාවිතා බහුලී කතා මහපලා හොಂತಿ මහානිසංසා අමතෝ ගධා අමත පරියෝසානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අවුරුදු 2000 අයිසිකරත් වල ඉස්සර පහළ වෙච්ච ඒ මහෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද pāli පාඨයක් තමයි අපි අද ඉස්සරහින් තියාගත්තේ. ඒ මොකටද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා. ඒ සඳහන් පාඨයේ තියෙන වටිනාකම වගේම එවැනි පාඨයක් අපිට මේ මෙච්චර කාලයකට පස්සේ අහන්න හම්බ වෙච්ච එක පවා ආශ්චර්ය ධර්මයක්. මොකද ලෝකේ සාමාන්‍ය කිසිම සත්‍යක් කිසිම කාරණයක් කවුරු 100කට වැඩි පවතින්නේ නැහැ. ඔක්කොම කාලය විසින් විනාශ කරලා දානවා. විකෘති කරලා දානවා. ඒ වගේම පෙරලි වලටපත් කරනවා. ඉතින් ඒ නිසා යම් සත්‍යක් පහළ වුණත් ලෝකයේ ඒක තවපත් පහළ වෙන එක සම්පූර්ණ ආශ්චර්ය ධර්මයක්. ඒක පවතින එක ඊටත් වැඩි ආශ්චර්ය ධර්මයක්. ඉතින් අපි අද කරන්නේ ඒකට සාක්ෂි වෙන එක. අපේ කාලේ වෙනකොටත් මේක ඇවිල්ලා තියෙනවා. කොච්චර මේක මෙතෙන් දෙනකන් ගෙනාපු මහෞත්මයන් වහන්සේලා දාඩිය ශ්‍රමය ලේ කොච්චර වගුරුවන්නේ නැද්ද කියලා හිතනවා. ඉතින් එතකොට අපිට එහෙම හිතනකොට පුදුම ධර්ම ගෞරවයක් ඇති වෙනවා. අපි මේ රකින්න උත්සාහ කරන්නේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක අනම්මනම් ලෝකේ තියෙන කුණු කන්දල් සේරම. ඒක කරගන්න බැරුව මැරෙන්නේ හැම කෙනාම දුක් වෙලා. ඒ මහෞත්මයන් වහන්සේලා එහෙම දෙයක් නෙවෙයි රැකලා තියෙන්නේ මේ සද්ධර්මයේ. අල්ලන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. කළු ලෑල්ලක ලියන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේක අරගෙන එන්න මොන්නතරම් බඩතුලේ සංගවාගෙන කොච්චර මහන්සියක් වෙන්නද කියලා හිතුවත් හිතා ගන්න බෑ. ඒ නිසා එවැනි දෙයක් අපේ ළඟටපත් කරලා අපි ඉදිරි අපිට ඉදිරියට වුණාට පස්සේ අපිට ඕන නම් ඕකත් තව එකක් තමයි කියලා වැත්තකට දාන්න පුළුවන්. නේද මේ ඔච්චර අහින දේවල් අතර තවත් එකක් කියලා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකේ දෝෂයක් නෑ. එහෙම නැත්නම් අද තමයි හරිම එක හම්බුනේ මෙච්චර කාලයකට පස්සේ මගේ පින පෑදුනා දැන් නම් වැඩේ හරි කියලා මේකම අපිට හැරවුම් ලක්ෂයක් පාටපත් කරගන්න පුළුවන් ඉතින් මේ බණ අහන ඔක්කොටම එහෙම <clears throat> හැරවුම් ලක්ෂයක්පත් වෙයි කියලා හිතන්න බෑ හැබැයි කෙනෙක් දෙනකොට බැරිත් නෑ ඉතින් ඒක නිසා අපි ඒකට සැදී පැහැදී හිටින්න ඕන ඒකට අපි පේ වෙනවයි කියලා අපි සිංහලෙන් කියන්නේ ඒකට මේ සැදී පැහැදීම පිණිසයි අපි මේ ගෙවල් දොරවල් අතහැරලා, ප්‍රිය වස්තු අතහැරලා, ඇවිල්ලා මේ නන්නාඳුන තැනට වෙලා ඉඳගෙන මේ වෙලාවේ මේක බිම ඉඳගෙන ඉන්නේ නැහැ නේද? ගෙදර ගියා නම් කොච්චර සප පහසු තැනක ඉඳීද? මේ ඉඳලා කරන්නේ ඒකටයි. ඉතින් ඒ කරන දෙයට මේ සැදී පැහැදී සිටින දෙයට බුදුරජාන් වහන්සේගේ වචනෙන් කියනවා නම් උන්වහන්සේ පාවිච්චි කරේ අනුග්‍රහ කරනවා කියලා. මේක වැඩේට අනුග්‍රහ කරනවා. ඉතින් මේ අනුග්‍රහිත පහක් අපි හැමදාම වැඩමුළුවක් පටන් ගන්නකොට හඳුන්වා දෙනවා ඒ තිති බුදු ආමරු කියප එකක් තමයි. ඉතින් ඒ අනුග්‍රහ වලට අපිට දෙන්න පුළුවන් අර්ථකථනයක් තමයි සරුවචන් වහන්සේ තමන් වහන්සේ විසින් දාන මේ පාරමිතා දස පාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා පුරමින් සාරාංශකේ කල්පලක්ෂයක් ඒ බෝධි සම්භාර පිළිවද ඒ ඔක්කොම ටික පිටු කරොත් අද බෝධිසත්වයක් ඇති වෙච්ච කෙනෙකුට මෙතන ඉඳලා බුදු වෙන තැන දක්වා කළ යුතු පද වත තමයි මේ පහින් පෙන්වන්නේ. වත පද. තමන් මේ යෝගාවචරයේ කියන වෘත්තියෙහි ආචාරි ධර්ම පද ටික. නැත්නම් පාදේ නැත්නම් ප්‍රතිපදාව. ඉතින් ඒ නිසා අපිට දැන් බුදුරජාණන්සේ නිවන් දැක්කට පස්සේ බුදු වුණාට පස්සේ විශාල පිරිසක් ඇති වුණානේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. යැත්තන්නේ කියනවා. "ඔයා ඒ මම ඔතන ඉඳලා මේ බුදු වෙන තැනට යන්න නම් මෙන්න මේ ටික සම්පූර්ණ කරගන්න ඕනේ. ඒවට අනුග්‍රහ කරන්න ඕනේ. නිකම්ම නිකං ප්‍රාර්ථනා කළ බමනින් බුදු වෙන්න බෑ. අවබෝධ කරගන්න බෑ. ඒක නිසා අපිට අර මේ දස සංඥා සූත්‍රය දැන් ওই මාතෘකා කරපේක වගේම ඒක සාක්ෂාත් කරගන්න එකට හිත වද්දා ගන්න මේ දස මේ පහක් වෙන මේ අනුග්‍රහිත වැඩගත් වෙනවා. ඉතින් ඒ නිසා මම ඒකෙන් පටන් අර ගන්නවා මේ පිස ඔක්කොටම ඒක හොඳයි. ඒක දුන්නොත් හොඳයි. ඊට අවුල අවුල ගත්තොත් හොඳයි. තේරුම් ගත්තොත් හොඳයි කියලා තේරුණා නම් ඉස්ලාම කළ යුත්තේ සීලානුගහිතේ. අපි මේ ලෝකේ මිනිස්සුන්ගෙන් මේ මොහොතේදී වෙන් වෙන්නේ අපි සීලයක පිළිහිටලා තියෙන නිසායි. සත්තුන්ගෙන් වෙන් වෙනවා මිනිස්සු. මිනිස්සුන්ගෙන් අපි වෙන් වෙන්නේ කොහොමද? උත්තරම தත්ත්වයටපත් වෙන්නේ කොහොමද? පිවිතුරු தත්ත්වයටපත් වෙන්නේ කොහොමද? විසුද්ධ தත්ත්වයටපත් වෙන්නේ කොහොමද? අපි සීලයක පිළිලා තියෙන නිසා. ඒ සීලයක් කවුරුත් පටව දෙකක් නෙවෙයි. තමාදන්ව සක්කති සික්කති සික්ඛාපදේශු කියලා කියනවා. ඒ බාර ගැනීම තමයි ශිෂ්ටාචාරයේ ඉහළම ශිෂ්ටාචාරය. ශිල්පදයක් බාර ගන්න ලකිනවා. ඒ සීලය තමයි මේ ඒ වතපදේ නැත්තම් පුදු වීම දක්වා යන නැත්තම් ආර්ය මාර්ගයටපත් වෙලා ආර්යත්වයටපත් වෙන පදේ පළවෙනිම දේ. ඒ නිසා තමන් වග බලා ගන්න ඕනේ සමාදන් වෙච්ච සීලය හරියට තියෙන්න ඕනේ. එහෙම නැත්තම් අපි ඒ කරන්න හදන වැඩපිළිවෙලට අදාළ සුදුසුකම නැති වෙනවා. ඒ නිසා සීල අනුග්‍රහිතය කියන එක තමයි ඉස්ලාම දත යුත්තේ. ඒ නිසා ශිල්පද ටික දැනගන්න ඕනේ. රැකෙන හැටි දැනගන්න ඕනේ. කැඩෙන හැටි දැනගන්න ඕනේ. රැකුණද කැඩුණද කියලා දැනගෙන ඒ ටික පිළියම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙන් දෙන බත් එකක්වත් කන්න සුදුසුෙක් නෙවෙයි. ওই දායකයෝ ඈතෙල්ල බත් බැඳගෙන ඉන්නේ මේ අපිට බහිත නෙවෙයි. ඒ ශිල්පද නිසා. නිසා සීලානුග්ගහිතාච හෝති. ඊට පස්සේ සුතානුග්ගහිතාච හෝති. අපි සිල් දැකලා ගෙදර හිටියානම් මේ වෙලාවේ අතක් පිට අතක් යන බණ අහන්න හම්බෙන්නේ නැහැ. මොනවා හරි කැඹිරිල්ලක් කමුරනවනේ. දැන් අපි දැන් මේ මම මේ කියන එක දෙයක්වත් ඔයගොල්ලන්ට අන්තිමට තේරෙන්නේ ආහපු දේවල් නෙවෙයි. ඔක්කොම අහපු දේවල්. ඉතින් ඒ තියෙද්දි ඒක ආයෙ නැවත අහන්නේ මේ. මේ වැඩි කෙරෙන්න මේ සුතේ අවශ්‍යයි. මේ වැඩේ කරන්න මේ බෙහෙත් තුණ්ඩුව දැනගන්න ඕනේ. දන්නේ නැතුව කරන්න බෑ. කන බල්ලන් ගහන්න බෑ. ඒ නිසා මේ සුතමේ ඥානය අවශ්‍යයි. සුතමේ ඥානය අපිට ගොඩක් ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. අද ටෙලිවිෂන් එකකින්, කම්පියුටර් එකකින් ඕන දැනක ලබා ගන්න පුළුවන්. දැන් මේ මේ එක්කෙනෙක් බන කියනවා, එක්කෙනෙක් බන අහනවා කියලා මේ ඉස්සරහට ඉස්සරහට ඇවිල්ලා බණක් අහන්න කොච්චර වියදම්ද කියලා හිතන්න. දැන් මිලා රේඩියෝ එකක් දැම්මම බණ යෝන තරම්. සීඩි එකක් දැම්මම ඕන තරම් බණ අහන්න පුළුවන්. ඕන බණක් අහන්න පුළුවන්. වෙන ඕන දෙයක් උනත් අහන්න පුළුවන්. මේ එක නමක් බණ කියනවා අනික් කටේ බණ අහනවා කියන එදා ඉඳලා අද දක්වා මේ ਸਰුවචනාංශයේ ඇති කරපු මේ චර්යා පද්ධතිය අපි ඒක තුලා කරනවා කිව්වහම මේ ශ්‍රේලංකේවල් හදන වැඩක් නෙවෙයිනේ මේක. ඉතින් අහන එක්කනා මේකට සැලකෙල්ලුම් දක්වන්නේ නැතුව මගුලක් දවන්ද බණ කියනවා බණ කියනවා ආණ්ඩත් බෑ අපිට දැන්වත් ඉවර කරන්නේ නැද්ද කියලා වගේ බණ ආණ්ඩ යන්නත් පුළුවන්. එතකොට වෙනසක් ඇති වෙන්නේ නැහැ ජීවිතේට. මොකද ඒක නිකන් මුණින් නවපු කලයකට වතුරක් කරනවා වගේනේ. නෑ එහෙම නෙවෙයි. අට්ටිගත්වා මනසිකත්වා සම්බං චේතසෝ සමන්නාහරිතෝ ඔහිතසෝතෝ ධම්මං සුනාති කියලා මේකේ අර්ථ දැනගෙන මේකේ ව්‍යංජන අනුව්‍යංජන දැනගෙන වචනයක් වචනයක් පාසා කියවන දේවල් කුකුල් දීලා කන අහගෙන කරනවා නම් වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට කියන්න කෙසේ කිව්වත් අහන්න සීබුද්ධියෙන් අහන්න එපායි. ආන්න එකට කියනවා සුතානුග්‍රහිතය කියලා. ඊට පස්සේ කියනවා සාකච්ඡානුග්‍රහිතය. ඒක තමයි අපි එකක් දෙකක් අතර පැහැදිලි කරේ. අපි භාවනා කරලා අපි ඉදිරිපත් කරන වාර්තාවක්. එහෙම නැත්නම් තමන්ගේ අදහස ඊට පස්සේ ඒක සාකච්ඡා කරනවා. ඒක හරියට වෙදෙක් ගාවට ගිහිල්ලා තියෙන අමාරුව කියලා, ගුණාගුණ කියලා සාකච්ඡා කරලා වෙදාට කියනවා මෙන්න මේකයි தත්ත්වයේ උඩට බෙහෙත් තුන ලියලා දෙනවනේ. අල්ලවගේ දුනාංශයarලා බෑනේ වෙදා ගාවට. නැත්නම් Taman ගිහිල්ලා වෙදවන්ටයි මේ බේසාලට එහා පැත්තේ ශාලාවේ මනුස්සයට ගුණාගුණ කියලා වැඩක් නැහැනේ. ආන්න මේ වගේ ගණිතනක් තමයි සාකච්ඡාව කියලා කියන්නේ. මේකක් කෙරෙන්න පුළන්නේ නෛර්යානික සීසත් ධර්මයක විතරයි. මොකද අනිත් තැන් වල කතාන් තියෙන ਸਰබලදාරි දිව්‍යනාසෙත් එක්ක රුන්දේ ඉන්නේ අහසෙන් උඩනේ. කතා කරන්න බෑනේ. මේක අපේ බුදුහාමුදුරු මිනිස්සෙක් නේ. අපේ රාතන් වහන්සේලා මිනිස්සයෝනේ. අපේ ගුරුහාමුදුරු මිනිස්සයෝනේ. උන්දලත් එක්ක සාකච්ඡා කරතයි. ඉතින් ඒ වෙලාවේ අනිවිදව කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කතා කරලා මේක හරියට නඩුවක් අහන වෙලාව වගේ හරියට එල්ල වෙලා මේ සාකච්ඡාව කරන්න ඒක ප්‍රධානම දේ sannivedanaya. කියන දේ තේරෙන්න ඕනේ තේරෙන දේ කියන්න ඕනේ. ওই දෙකම අද නැහැ. ඔය දෙකම අද නෑ යන්නේ කොයි කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි. ඒක හදාගන්න එපායි අපි. නඩු ඇහෙන්නේ මගේ නඩුව නම් ඒකට අදාළ සාක්ෂි දුන්නේ නැත්නම් නඩුකාරයට තීන්දුවක් කරන්න බෑනේ කියලා දෙන්නේ නඩුකාරයට සාක්ෂි තීන්දුව දෙන්නේ ඒසා සාකච්ඡානුගයිත හරි වැදගත්. මගේ අද පැවිදි ජීවිතේට ප්‍රධානම හේතුව අනිත් දේවල් වලටත් වැඩිය සාකච්ඡානුගහිතම තමයි. දකින්න දකින්න තැනක වෙච්ච ඕනම සාකච්ඡාවක් මම මේක ලියලා තියාගන්නවා. එකතු කරනවා මල් මාලයකට මම ලබුණන්නා වාගේ. එතකොට මගේ ජීවිතයට අවශ්‍ය කරුණු මට එකතු වෙනවා. දේවල් තියෙන ඕනේ තරම්. මට ඕනේ දේ මට අවශ්‍ය දේට අවශ්‍ය කාරණාව තේරෙන්නේ මං උනන්දු වෙන්නේ මගේ හිත මට අවශ්‍ය දේට තමයි. ඒව ලියලා තියාගන්න. ඉතින් සාකච්ඡා අනුග්‍රහිතට අද ගොඩාක් උපක්‍රම තියෙනවා. එහෙම නැත්නම් තාක්ෂණයක් තියෙනවා. ඒ නිසා මේ ඉන්න પરම්පරාවේදී ගොඩාක්ම දක්ෂයි මේ තරුණ තරුණියෝ සාකච්ඡාවට. ඒගොල්ල ඕන වෙලාවක කතා කරපු ගමන් ප්‍රශ්න తీරන කෙලින්ම අහනවා. ඒගොල්ලෝ ඕගොල්ලන්ට වගේ මිනිහ සද්ධායෙන් අහන්නේ නැහැ. ඒගොල්ලෝ අහන්නේ කෙලින්ම කාරණාව. දන්නේ නැහනේ. ගන්නම්ම ගන්නෑ. අද මේ අධ්‍යාපන ශාස්ත්‍රය එහෙම නැත්නම් ඔය කොයි එකට ගියත් ඒ පිරිවෙන් අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ලොකුම ලොකු හම්සු කෙනෙක් කියනවා ඒ පිරිවෙන් වලට ගිහිල්ලා ඉතිගොලින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතන ඉන්න ආමතුරු කවදාකවත් දේශන ශාලාවට එන්නේ නැතිලු. මේ යාර 100 හැම අර දේශන ශාලාවට තියෙන කවදාකවත් යන්නේ නැහැ. අවුරුදු 3ක් කරන්න තියෙන වැඩමුළු වැඩ පාඨමාලා විශ්වවිද්‍යාලේ අවුරුදු 9ක් 10ක් ඉන්නවලු. කිසිම දේශනයකට යන්නේ නැහැ කිසිම විභාගකට යන්නේ නැහැ පුළුවන් තරම් පෙළ වෙන්න බලනවලු. යන්නෙත් නැතුළු ශාලාවෙන් එළියට. ගුරුවරයෙක් බුදුන් අදහන්න එපා, ධර්මය අදහන්න එපා, සංඝය අදහන්න එපා, ගුරුවරයා අදහන්න එපා කියලා ප්‍රසිද්ධියේම කියනවලු. ඉතින් අපි අපි පුදුම ඉගෙනගෙන ගිහලා දෙන්න ගියාට කවුරුත් ගන්නෑ. කවුරුත් ගන්නෑ. ඇයි කියලා අපි යාම කරනවා මේ අපි සල්ලි වලට උගන්වන බව ශිෂ්‍යෝ දන්නවලු. කවුරුවක් එන්නේ නැහැ. කවුරුවක් එන්නේ නැහැ. ඉතින් මොන උපාදි මොන தත්තර ගියත් උඹ උඹට පඩියවල තියෙන ආන්නේ උඹ උගන්නන්න ඕනේ. උගන්නපන්. අපි ආන්නේ ඕක තමයි වෛද්‍ය වෘත්තියත් වෙලා තියෙන්නේ. එක සල්ලි වලට ගිහිල්ලා. ගණී වෘත්තිය සල්ලි වලට ගිහිල්ලා. ඊට පස්සේ ඒකට හාමුදුරුවෝ දාලා. කක්ක ගොඩයි. කක්ක ගොඩයි. කිසිම ගුරුවරයෙක් සලකන්නේ නැහැ. ඒකයි මේ නිස්සරණවනේ කවදාවත් සතයක්වත් ගන්නෑ. ගෝයන්ක සිස්ටම් එක මුළු ලෝකෙ පුරාම උගන්වනවා කවදාක සත්‍යයක්වත් ගන්නෑ. දීකි තමුතු දෙදක් තියෙනවා ඒකේ. එතකොට අපිට සාකච්ඡා කරද්ද හැකිනේ අපිට ගායත නෙවෙයි අපි භාවනා කරලා මේ කතා කරන්නේ. එහෙම නැතු මේ බෝඩ් එකක් දාගෙන කට්ටිය ගෙන්න ගන්න සල්ලි හම්බ කරන්න කරන වැඩක් නෙවෙයි. ඉතින් මේ සාකච්ඡාවේදී එන්න දන්න කෙනෙක් එක්ක අපිට මේ වැඩේ කරගන්න හම්බුණා නම් ඒකේ පැවිද්දෙන් තමයි ඉවර වෙන්නේ. මට තේරුණා ඔය පළවෙනි දෙවෙනි වැඩමුළුවට ගිය ගමන්ම මේ ඇත්තෝ මේ අරගෙන එන මේ අන්ධකාරය අරගෙන එන පන්දමක් වගේ මේ තියෙන ආලෝකයට මම දායක වෙන්න වෙනවා. මම මේක ලබා ගන්න වෙනවා. ඒ කිරීමට නම් සියල්ලම කැප කරන්න වෙනවා. අය මේ part time job කරලා හරියන්නේ නැහැ full time කරන්න වෙනවා. ඉතින් මම යන්නේ මේ 34 වෙනි වස. උපසම්පදා වෙලා 34 වෙනි වස. පුදුම සතුටකින් ජීවත් වෙන්නේ. පුදුම සතුටකින් හැම වෙලාවෙම ධර්ම සාකච්ඡාවක් මිස වෙන දෙයක් ඇත්තෙම නැහැ ජීවිතේ. වෙන දෙයකට ආවනම් කන රත් වෙන්න ගහලා එළවනවා. වැඩක් නැහැ කවුරුත් එක්ක කතා කරලා වැඩක් නැහැ. මට මෙච්චර මහාන වෙලා මහානකම් කරන්න ඕන ගමන්නේ ධර්ම සාකච්ඡාවකින් තොරව. ධර්ම සාකච්ඡාවක් තියෙනවා පහින් යන ඕන තැනකට. ඉතින් අද ඉන්න කට්ටිය එහෙම අදාළ දේවල් නෙවෙයි සාකච්ඡා කරන්නේ. දැන් මෙතන එහෙම නෙවෙයිනේ. අපි සාකච්ඡා කරන්නේ අපි අත්දැකපු අපිට වග වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දේවල් මිස කිසිම දවසක පොත්පත්වල තියෙන දේවල් අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා සාකච්ඡානුගහිතේ පුදුම සජීවී. ඒකට කියන්නේ මුළු කයම ව්‍යායාම කරන ව්‍යායාම අතර වැදගත්ම දේ තමයි ධර්ම සාකච්ඡාව. දැන් පටන් ගත්තොත් හෙට උදේ වෙනකන් ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. මුළු ඇඟම උද්දීපනය කරනවා. මුළු හිතම උද්දීපනය කරනවා. ඒ තරම් වටිනවා. ඊට ඒ තුන ආවට පස්සේ සීලය, සුතේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ තමයි සමතනුග්‍රහිතය කියලා අපිට අද්දක වහන පරියන්කේ ඉඳගෙන කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. මේක අහන්න ඕනේ, ඒක සාකච්ඡා කරන්න ඕනේ, ඒකට සීලයක පිළිපදන්න ඕනේ. අන්න එතකොට සමාධිය හරියනවා. මොකද හිත සන්තෝසයිනේ. මට අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා. එහෙම නැත්නම් ওই තටබන කිකිලි පිටතර රකින්න වගේ එක කර කර හිතයට භාවනා හරියන්නේ නැහැ. භාවනා හරියන්නේ මූලික අපසරිය සකස් කර ගන්න ඕනේ. මුලින් මුලින් ඒක හරියන්නේ නැහැ. ඒකට කවන්නේ නැහැ. නමුත් ඉස්සරහට යනකොට කෙරෙන්න ඕනේ. ඒකයි මේ හැම ධර්ම භාවනා වැඩමුළුවකම මේක මතක් කරන්නේ. ඒ සමතේ හරි ගියාට පස්සේ තමයි ත්‍රිලක්ෂණේ වැටෙන්නේ. සමතේ හරි ගියාට පස්සේ තමයි ඇත්ත ඇති හැටියට පේන්නේ. නැත්නම් ඉන්නවා කෑ ගහන කට්ටිය හරියට මේ කට්ටියට ඇත්ත ඇති හැටියෙන් දැකලා කියලා මේ බීලා කෑ ගහනවා වගේ. මත් වෙලා කෑ ගහනවා වගේ. ඔළුවේ හිටගෙන කෑ ගහනවා වගේ. මොකද චර්යාවෙන් පේනවනේ ගාව සීලයක් නැහැ, සමාධිය, සමතයක් නැහැ. මහා ලොකු බයිලා බණ කියනවා. අදාළ නැහැ. ඉන්සා අද ඉස්කෝලවල කරන සතිපාසලේදී කාටවත් ගිහිල්ලා අරවන්න බෑ. මොකද පොඩි උන් කතා කරන්නේ හරියටම අදාළ කාරණා. ඒකට ඕනේ කරන්නේ තමන් දන්න දේ කියනවා නම්, වැටහෙනවා නම් ඒ ළමයට තේරෙනවා මේ මනුස්සයා කතා කරන්නේ අද්දුරු ප්‍රත්‍යක්ෂද්ද කියලා. ඉතින් ඒක විපස්සනාදී විතරයි අල්ලන්න පුළුවන් වෙන්නේ. දානදී අල්ලන්න බෑ, සීලදී අල්ලන්න බෑ, සමාධියදී අල්ලන්න බෑ. ඒ තරම්ම අද පච කියන කට්ටියකින් පිරලා තියෙන ජනමාධ්‍යය. ලංකාවේ ඉන්න අමන ජනතාව ඕනේ ලණුවක් දුන්නොත් කනවනේ. ඕනේ ලණුවක් දුන්නොත් කනවා මොකද කවුරක්වත් දන්නේ නැහැ මේක ඇත්ත නැත්ත බලන්න දන්නේ නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මේ වැඩමුළු දුන්නාට පස්සේ මේ හුස්ම ගන්න එක ඇත්ත දුන ඇත්ත දු කියලා Tamand බලතැගිනේ. ඇවිදිනකොට ඇත්තද නැත්තද කියලා තමන්ට බලතෑකිනේ. ආන්නේකෙන් තමයි අපි විපස්සනාව කරගන්නේ. මේ කවුරුත් කියප එකක් නෙවෙයි. මේ කියන්නේ අස්පනා පිට කියලා තමයි සිංහලෙන් කියන්නේ. under your very nose. හුස්ම ගන්න එක එච්චරයි. ආයුන් එහාට මොනවද දැනගන්න දෙයක් නැහැ. ඇවිදිනකොට එච්චරයි. ඉන් එහාට දැනගන්න දෙයක් නැහැ. ඔකට මේ මහා ලොකු පොත් කියවන්නයි අනම්මන නැවිදිනකොට ඇවිදින බව දාන්න. ඉතින් අන්නේ අනුග්‍රහිත පහ නැතිකම තමයි අපේ සිංහලට බුද්ධ ආගම නැති වෙන ප්‍රධාන හේතුව. PhD තියෙනවා, ඩබල් ડોක්ටරේට් වෙලා ඉන්නවා, ඔක්කොම උගන්වනවා. කවදාකවත් ඒක හුස්ම පහක් එක දිගට බලලා නැහැ. සක්මනක් කරලා නැහැ. මිලඟදී වැදගත්ම ආමු කෙනෙක් ඇවිල්ලා ඉතින් මයත් ගොඩාක් වෙලා කතා හිතේ අතර මට හරි මේ ශේකක්මක් ඒ වෙලාවේ. ඒකල්ල කියනවා මට කියනවා මෙහෙම මෙහෙමයි මේ මෙහෙමයි මට මෙටි කරලා දෙන්නාගෙන කියලා ඊපස්සේ මම නිකමට ඇහුවා යාමුදුරන්ගේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේම නිවන් දකින්නවා කියන එක හිතිලවත් තියනවාද කියලා. මේ ජීවිතේම නිවන් දකින්නවා. මේ ප්‍රශ්නවත් යාමරගෙන් කවුරුත් අහන්නේ මටත් වැඩි වස්. මොකද්ද මේ කරන්න ආඩගම? සිවුරගත්තේ මොනවා කියලාද? සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තා කියලා සිවුර අරගෙන දැන් මෙච්චර වස් ඉඳලා තියෙනවා මේ සිවුර දාගත්තේ පැවිදි වෙන උනේ නිවන් දකින්න කියලා දන්නේ නැහැ හිතලවත් නැහැ ආන්නේ වගේ දෙයක් ඉතින් ඒ නිසා මේ විපස්සනා අනුගහිත කියලා කියන්නේ දන්නේ නැති පොතේ දැනුම අවශ්‍ය නැහැ මේ දන්න හුස්ම ටික මේ දන්න සක්මන කරලා ඊට පස්සේ ඒ හරහා ඒ යන පිරිසිදු හරහා ඉදිරි දැක්ම පෙර දැක්ම හදා ගැනීමයි අපි මේ ජීවිතයේ අවසාන කාලේ හෝ කමන්නේ මැද වයසේදී හෝ කමන්නේ ලදරු වයසේදී හෝ කරන්නේ ඉවෙනි අත්දැක බැලීමක් අපේ අම්මලාට තාත්තලාට හම්බුනේ නෑ නෑ මම මේ මේ නිකන් මාන්නක් ආරගමන කියන කතාවක් නෙවෙයි දන්න නිසායි කියන්නේ ඒක නිසා හොඳට මේ කනට ගන්න. අරගෙන බලන්න මේ කියන කරන දේවල් මගේ මේ වැඩමුළුවට කොහොමද සම්බන්ධ වෙන්නේ? මගේ සතියට කොහොමද සම්බන්ධ වෙන්නේ? මගේ භාවනාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? මගේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා කවුරුත් කළ දෙනකන් ඉන්න එපා. ආන්නේ අදහසෙන් නැත්තම් ඒ වගේ පෙර දැක්මකින් එහෙම නැත්නම් සූදානම් මනසකින් අපි බලමු මේ සරුවච්චන් වහන්සේ මේ සංඥා සූත්‍රයෙන් අපිට පෙන්ලා දෙන්න මතකල හදන කරුණු. ඒ අනුව මේ බුදුචාන් වහන්සේ සඳහන් කරනවා නව ඉමා බික්ක වේ සංඥා. මහන්නේ මට බුදු වුණාට පස්සේ සර්වඥතා ඥාණයෙන් පේනවා සංඥා නමයක්. සංඥා කියන්නේ හඳුනා ගැනීම නමයක් කියමුකෝ. හඳුනා ගැනීම සඳහා සලකුණු කිරීම සහ සලකුණු අනුව හඳුනා ගැනීම කියලා තමයි සංඥාවේ පැති දෙක අපි දැනගන්නේ. එවැනි නමයක් මේ සංග්‍රහ වෙනවා මේ සූත්‍රයේ ඒක නිසා මේක අංගුත්තර නාවක නිපාතේ වගේ තැන්වල තමයි මේවා සංග්‍රහ වෙලා තියෙන්නේ කාටරි පොත්පත් තියලා බලනවනම් භාවිතා බහුලී කතා යම් කිසි කෙනෙක් මේ බුදුන් කියන්නේ ඇත්තයි කියලා හිතලා මේක භාවිතා කරනවා නැත්නම් ඒකට එනේන වෙලාවේ ඒක දැනගෙන මුලිච්චිච්චිච්ච වෙලාවේ මුලිච්චි මුච්චි වෙච්ච වෙච්ච වෙලාවේ මේක තමයි මේ සංඥාව කියලා දන්නවනම් ඊට පස්සේ බහුලීගත වෙනවයි කියලා කියන්නේ ඒ අනුව ජීවිතය ගත කරලා වැඩි වැඩියෙන් ඒ මානසික తত্ত্বය එහෙම නැත්නම් මනෝභාවය වඩනවනම් භාවිතා බහුලීගතයි කියලා කියන්නේ මේක නැවත නැවත වඩනවා කරනවා කියන එකයි. එහෙම කරනවා මහා පලා හොන්ති මහානි සංසා. මේ ඉන්න පිරිස ඵල ලැබපු අය. manussත්ත්ව ප්‍රතිලාභේ ලැබලා තියෙනවා. ඒක විශාලම ලාභයක් manussත්ක පටිලාභයක්. බුද්ධෝත්පාද කාලයක්. ක්ෂණ සම්පත්තියක්. සත්පුරුෂ ආශ්‍රයක්. සද්ධර්මයක් ශ්‍රවණයක් මේ කහපාට වෙච්ච කට්ටිය පැවිද්දත් ලැබලා තියෙනවා. ඔච්චරයි මොන ජීවිතේ ලබන්න තියෙන්නේ උප්පරීම ලාභේ ලැබලා තියෙනවා. අපි ඒකට කියනවා මහත් ඵලයි කියලා. නැත්තම් ඵලයක්. ඒකට කියන්නේ ශ්‍රමණ ඵල. අපි ශ්‍රමණ ඵල විඳින කට්ටිය සාමාන්‍ය ඵල සූත්‍රය ඒකයි කියන්නේ. දැන් මේ ශ්‍රමණ ඵල මහත්ඵල කරන දෙයක් තමයි මේ බණ අහලා වැඩමුළු කරන්න කරන්න අපි උසස් උසස් තත්ත්වවලටපත් වෙනවා. පිවිතුරු පිවිතුරු තත්ත්වවලටපත් වෙනවා. විසුද්ධි විසුද්ධි තත්ත්වවලටපත් වෙනවා. ඒ කියන්නේ මේ හොඳ කෙනෙකුට දැනටමත් ඵල ලබාපු කෙනෙකුට මහත්ඵල කරන්න දැන් හොඳ කෙනෙකුට වඩා හොඳ වෙන ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ මේ බුදුහාමුදුරුවෝ. හොඳ වෙන හැටි කියලා දැන් නෙමෙයි. ඒකට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ මිනිසුන්ට හොඳ කරපන් කියන්නේ ඒකට පොලිස්කාරයෝ ඉන්නේ. ඒගොල්ලෝ ඒක කරයි. දැනටමත් හොඳ වෙච්ච කෙනාට කතා කරලා කියනවා දුවේ පුතේ බල ඵල ලැබපු කට්ටිය. මම ඔබට කියලා දෙන්නම් ඒක මහත්ඵල කරන හැටි. මලේ අම්මා ආනිසංශක දැන් ඉන්නේ මිනිස්සු වෙලා තියෙනවා අතපය කැඩිලා නැහැ, කොර වෙලා නැහැ, පිළිකා හැදිලා නැහැ, වෙන මොනක්වත් භයානක ලෙඩක් නැහැ. මේක උඹලට තේරෙන්නේ නැහැ. ඒකට ගිහිල්ලා බලාපල්ලා මේ අදිශයන්තුළු වාට්ටුවකට. ගිහිල්ලා බලාපල්ලා පිළිකාරෝහලක. ගිහිල්ලා බලාපල්ලා කුඩු ගහපු කට්ටිය ප්‍රතිසංස්කරණය කරන තැන් වල. මම අපචාරෝට ලක් වෙලා විනාශ වෙච්ච චරිත දිහා බලාපල්ලා. උඹලට එහෙම කන්නේ නැහැ. උඹලා මේ පෙන්කලකල හිටියට මේ මහත්ඵල මහානිසංස දෙක දන්නේ නැති නිසායි අපි හිත පවට ඇදෙන්නේ. ඒ වෙනුවට මේ ලැබිච්ච ඵලය මහත්ඵල කරන්න මහානිසංස කරන්න හොඳ දේ තේරුම් අරගන්න. ඒකට කියන්නේ අවස්ථාවේ වටනකම අවස්ථා අවස්ථානෝචිත වටිනාකම opportunity cost. එහෙම නැත්නම් ආවස්තික වටිනාකම. අද මානවයට තේරෙන්නේ නැහැ. මේ ලෙඩක් දුකක් නැතෝ ඉන්න පුළුවන්කම කියලා කියන්නේ ගිය ආත්මේ කරපු විශාල පිනක ආනිසංශය. මනුස්සත්ත්ව ප්‍රතිලාභ කියලා දෙයකට කියන්නේ. එම මිනිස්සෙක්ම මේ මනුස්සකම ලැබලා දෙන එක අහම්බෙට පොට්ට chance එකට නෙවෙයි. හැබැයි ඒ ඒ ලාභය මහා ලාභයක්. එහෙම නැත්නම් මහත්ඵල මහානිසංස කරන්න නම් අපි ඉස්සල්ලාම සතුටු වෙන්න ඕන අනේ කොච්චර වටිනවද මෙවැනි රටක මේ වගේ දෙමාපියන් ජාතක වෙලා මනුස්ස ප්‍රතිලාභයක් ලැබව බුද්ධෝත්පාද කාලයක් වුණා. අපිට ඉඳලා හිටලා සතිය වඩලා මේ වර්තමාන මොහොතේ හිත පවත්වන්න පුළුවන් ක්ෂණ සම්පත්‍ය කියන එකත් යම් ප්‍රමාණයකට දන්නවා. මේ සත්පුරුෂ ආශ්‍රයයක් තියෙනවා, සද්ධර්මය ශ්‍රවණයක් තියෙනවා, පැවිද්දක් තියෙනවා. ඉතින් එහෙම නැති කෙනෙක් ඉන්නවනම් මේ ශාලාවෙන් නැගිටලා යන්න ඒගොල්ලන්ට මේ බණ තේරෙන්නේ නැහැ. අනේ මං වගේ කාලකණින් මට අරක නැහැ මේක නැහැ කියලා චෝදනා කරන අරගල කරන කට්ටිය ඉන්නවනම් ඒකයි මේ දොරවල් දෙක තුනක් තියෙන කරුණා කරලා යන්න මොකද ගැළපෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. හැබැයි මේ ලැබලා තියෙන ඵලයක් ආනිසංසයක මහත්ඵල මහානිසංස කරන්න ඕනේ කියනවා අපි ඒකට කියනවා එයා මොටිවේටඩ් එයා ඉස්සරහට යන්න ඉදිරිය බලන කෙනෙක් ගෑණි වේවා පිරිමි වේවා පැවිදි වේවා උපවිදි වේවා ඒක තමයි අපේ ජීවුණුවේ ප්‍රධානම ලක්ෂණ සද්ධා ජාතෝ උපසංකපති. යමෙකුට සද්ධාව තියෙනවනම් එයා එළඹෙනවා. එයා හොයනවා. අපි දැන් කරන්න හදන්නේ ඵලය මහත්ඵල කරන්න හදනවා. ආනිසංශය මහත් මහානිසංශ කරන්න හදනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ හොයන මේ බේසික් නීඩ්ස් හොයන කට්ටිය නෙවෙයි අපි. ඒක හම්බෙච්ච කට්ටියක්. අපිට හම්බ වෙලා තවත් ඉදිරිය බලන කට්ටියක්. ඒ නිසා අපි හොඳින් වඩා හොඳ හොඳ කට්ටියක්. මහත්ඵලා මහන්ස අමතෝ ගධා. කෙලින්ම අමෘතේටම තමයි දැයන්නේ. ආයේ පස්සට ගන්න දෙන්නේ නැහැ. මොකද හොඳින් වඩා හොඳට යන කෙනාට ආයෙ හොඳින් නරකට වැටෙන්නේ නැහැ නේ ආයෙ. මොකද ඉදිරියේ බලන්නේ. සෞලුව හැම වෙලාවකම මීට වඩා වැදගත් කෙනෙකුට වැදගත් ධර්මයකට වැදගත් ඒකට යොමු කරලා තියෙනවා. ඒක තමයි අපි ඇත්තටම අපේ ළමයි අපේ પરම්පරාව යොමු කරන කොහෙද අද ළමයි යොමු වෙලා ඉන්නේ? කොහෙද අධ්‍යාපනය යන්නේ අද? කොහෙද අද මේ සංවර්ධනය කියලා කොහෙද යන්නේ? අමතෝගද නැහැ. වෙන මොකද්දෝ පැත්තකට යනවා. ඉතින් අපිට පුළුවන් දැස් දෙක වහගෙන කමක් නැහැ. ඉතින් කමක් නැහැ. ඉතින් මොනව කරන්නද කියලා ඉඳලා බැදන්නේ නැහැ. ඒකට නෙමෙයි අපේ යුතුයකම තියෙන්නේ. අපි දැනගන්න ඕනේ අඩු ගානේ අපි මේක හදාගෙන ඒ දරුවන්ගේ පූර්වාදර්ශයක් දෙන්න. නැත්නම් මේ රට හදන්න යන්න නම් අමතෝගද වෙන්න ඕනේ. අපි නිතරම ඇහ ගහගෙන ඉන්න ඕනේ අපිට වැඩි උතුමෙක් දිහාවට. වටිනා ධර්මයක් දිහාවට, බුදුහාමුදුරුවෝ දිහාවට. ඒක හැම වෙලාවෙම වෙන්නේ නැහැ නේ අපේ. දැන් මේ බණෙන් පස්සේ මේ වැඩමුළුවෙන් පස්සේ ඕක වෙනවනම් වැඩමුළුවෙන් පස්සේ රහත් වෙනවනම් බණෙන් පස්සේ රහත් වෙනව හොඳයි. ඒක නරක නෑ. නැත්තම් අන්න ඒ දිහාවට අපි දිගටම ඒ දිහා බලාගෙන ඉන්නවනම් අපේ විලෝපන නැති වෙනවා. නැත්තම් ගිහලා ආයෙත් අර පරණ පුරුදු පිස්සු කෙලින්දයි. ওই ගෙවල් වල තියෙන ඉසුකම්ම කරන්න හදනවා නම් ඒ හොඳින් වඩා හොඳට යනවා. වෙනකොට හොඳින් නරකට තමයි යන්නේ. ඒකට ප්‍රධානම හේතුව අසීවනාච බාලාන. මේව ගැන දැනුමක් නැති, අහලවත් නැති පිස්සු පිහාට්ට වට කරගත්ත ජීවිතයක් ඒ වල දොර ජීවල් දොරවල් ජීවිතය කියන්නේ. ඉතින් නරකම වෙන්න බෑ මොකද ඒක ඉඳලා මෙතෙන් ආවේ පුළුවන් වුණානේ මෙතෙන් එන්න දැන් ආපහු ගියාට පස්සේ අපිට තියෙන්න ඕනේ දැක්මක් අපි පුළුවන් තරම් අනික් අයට ආදාසයක් දීලා අපි ඉස්සරහට යන්න. ඒකට කියන්නේ අමතෝගදා අමතයටම යොමු වෙච්ච. අනේ මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එක හිතලවත් නැහැ කියලා වෙන්න දෙන්න එපා. ඒක දාගන්න තමන්ගේ ලයිස්ට්ුවට. අමතෝගදා අමත පරිෝසානා නිවනෙන් කෙලවර වෙන කියලා තමයි මේකට කියන්නේ. ඒක තමයි කියන්නේ විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හොතු යාව නිබ්බාන පත්‍ත්‍ය. මම නිවන් දකිනාතෙක් අද මේ පටන් ගත්ත වැඩේ නිවන් දකිනාතෙක් අනේ බාලයෙක් නම් නොදකින්. පඬිතේක්ම සුකරන් රබේවා. පඬිතානන්ත සේවන. පූජ මේක යාව නිබ්බානපත්‍ය නිවනතෙක්. ඉතින් අද ඉඳලා නිවන දක්වා අපි මේ අමතෝ ගද අමත පරියෝසාන එහෙම නැත්නම් මේ කියන මහත්ඵල මහානිසන්ත වෙන වැඩේට කරගෙන ගියේ නැත්නම් කාටවත් දොස් කියන්න එපා. මේ ආර්ය නිසයි මේකුනේ, මෙයා නිසයි මේකුනේ කියවන්න වෙන්නේ ඕගොල්ලන්ට ආයේ කවුරු මොනවද යටි කිව්වත්. ඒ නිසා මේක එක්කන නලවල පින්න වැඩක් නෑ. නිසා අඩු ගන්න මෙහි ඉන්න ටිකේදී හොඳට මතක තියාගන්න මේක තල්ලු කරගෙන මේ ඉන්ඩෝනි ඉස්සරහට. එහෙම නැත්නම් කොයි යතේ ඇයි දන්නේ නැහැ. අන්න එවැනි කරුණාවක් තමයි බුදුහාමුදුර අපිට උගන්වන්න හදන්නේ. මේ තව තවත් සත්පුරුෂයන්ට ලං කරන, තව තවත් සද්ධර්මයට ලං කරන, තව තවත් බුදුජාන් වහන්සේට ලං කරන කරුණ නමේ නමේකට නව ීමා භික්කවේ සංඥා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ සලකුණු නමයක් මම පෙන්වනවා මහන්නේ. හඳුනා ගැනීම නමයක් පෙන්වනවා. ඒව බැලුවොත්, ඒව වැඩුවොත් මේ මහත් මහානි සංසා මහ ප්‍රලාමතෝ ගදාමත පරියෝසානා. ඉතින් ඒ විදිහට විශාල මේ හඳුන්වා දීමක් කරන්නේ මේක සාමාන්‍ය ජීවිතේ වැදගත් දේවල් නෙමෙයි මේවා. සංජමට අහලත් නැහැ හිතලත් නැති දේවල්. මොකද බුද්ධ දේශනාවේ එහෙම නැත්නම් මේ පටිශෝතගාමි ගමනේ ගංගති ගැටි ඉහළට පීනන ගමනේදී මේවා වැදගත් වෙනවා. ඒවා වැදගත් වෙන හැටිය සංඥා ස්වරූපෙන් තියෙන මේ විදිහට ඒක හඳුනාගත්තේ නැත්නම් අපේ අම්මලා තාත්තලා ගුරුවරු රට්ටු ඔක්කොම ඒකේ අනිත් පැත්ත තමයි හරි කියලා හිතාගෙන ඉන්නේ. ඒක නිසා අපි ඉස්සල්ලාම අපි හැරෙන්න කොහොමදත් මේ බුදුහාමුදුරුවෝ බලන විදිහට ඒක දිහා බලන් ඉගෙන ගන්න. පළවෙනිම ලකුණ තමයි අසුභ සංඥා. අසුභ සංඥාව කියලා කියන්නේ අපේ මුළු ජීවිතේම අපි හැඩ ගහන තියෙන සුභ සංඥාවට. මංගල නැකතින් දරුවා හම්බ වෙනාට පස්සේ නැකත් බලාගෙන නම් තියාගෙන ගෑණියක් හොයලා දීලා පිරිමියෙක් හොයලා දීලා අධ්‍යාපනය කරලා ඔක්කොම සුභීතනේ බලන්නේ අපි. පෞල් ජීවිතවලදී හරියට වැදගත් නේ ඔය සුබ බල නැකත් හැමදේම සුබේ හොයාගෙන කරනවා. එක එක්කත් නැරලා හොඳ තැනකට ගිහිල්ලා නැහැ නේ. කවුරුත් ගිහිල්ලා නැහැ බය වෙන්න එපා. පුළුවන් නම් ඔයලා බලන්නකෝ අම්මලා තාත්තලා නැන්දම්මලා මුත්තලා අත්තම්මලා කිරි කිරි තම්මලා කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. හරියට නැකත් බල්ල වැඩේ කරන්නදී ඔළුව පල්ලයට කකුල් දෙක උඩට දබස් කාලයට එන වැටිච්චාම යම ලෝකේ තමයි වැටෙන්නේ. මොකද මේ ලෝකේ සුන්දරයි. මේ ලෝකේ වැඩියෙන් ඉඩම් අල්ලන්න ඕනේ. වැඩියෙන් දරු හදන්න ඕනේ. වැඩියෙන් කෙවල් හදන්න ඕනේ. මේ ඔක්කොම මේ කක්ක බෙට්ටේ ලොකු කෑල්ල අල්ලන්න නෙමෙයි නටන්නේ. ඒක තමයි ලෝකේ තියෙන සංඥාව. මේක වැඩි වැඩියෙන් අල්ලගන්න. රජුරෝ කියන්නේ වැඩිම භූමි ප්‍රදේශයක් අල්ලගත්ත කෙනා. ධනවතා කුලවතා කියන්නේ මේ ලොකු කෑල්ල අල්ලගත්ත කට්ටිය. මේ අසුචි වලක ඉන්න අසුචි පණුවන්ගෙන් එකෙකුට ලොකු කක්ක බෙට්ටක් හම්බෙච්ච ආවෝ අනික්කෙම් පීරගෙන ඉදිරියට යනවලු. මන්ට අද මරු කෑල්ලක් හම්බුණා කියලා. අපිටයි පේන්නේ මේ කක්ක බෙට්ටක් තමයි අල්ලගෙන ඉන්නේ කියලා. අද ලෝකේ ඉන්න ඔය YouTube වල හරි ඔය තියෙන ජනමාධ්‍ය හරි ඔය තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්න කට්ටිය දිහා බලනකොට පේනවා ඒගොල්ලන්ට බෙට්ට හම්බ වෙලා. ඒකයි මේ ගෝසාව. නමුත් මේක අසුබේ නම් මේ හම්බෙන්න හම්බෙන්න අමාරු වෙටෙනවනේ. ඒ නිසා මේ සුභේ අසුභ සංඥා කියලා බුදුජානනාසේ පැවිද්දට යෝගාවචරයට තපස් රකින්න කරන්න පෙන්නනවා මේ ලෝකයා සුභයි කියන එක දිහා ඒක අසුබයක් විදිහට බලන්න කියලා. ඒ නිසා ලෝකයා හිතන්නේ බුදුහාමරෝ මහා එපා කරපු ධර්මයක් දේශනා කරන මේ සුන් දවුන් දන්නේ අඳුරන්නේ නැති හොඳ දන්නේ නැති කුණු කතාවක් කියන කතා කරන කෙනෙක් වගේ. ඒ නිසා මඟුල් ගල් වලට එහෙම බුදුජානසෙ වඩම්ම ගන්නෑ. වඩම් ගන්නවත් ඉඳ ගන්න දෙන්න දැනක්වත් නැහැ නේ මොකද ලොකුම දැන දෙන්න බෑ මනමාලයටයි මනමාලිටයි. බුදුජානසෙ කොහට යන්නේ? ඒ වැඩ ගන්නෑ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන්සේ යම් යම් සේවාවල් වලට ගන්නවා. හැබැයි මේ වගේ වෙලාවට ගන්නෑ. ඉතින් ඒ නිසා මේ අපි සුබයි කියාගෙන ගන්න මේ සියලුම දේවල් අරගෙන බැලුවොත් ඒ කියන අසුබ පැත්ත බැලීමට බුදුරජාණන්සේ උඟා ක්‍රමසාවිදි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට පෙන්නනවා සාමාන්‍ය ගෘහ ජීවිතයේ මනුෂ්‍ය ජීවිතේ අපි හොයන්න හම්බ කරන කරන තේ දේවල් වලට සාමාන්‍ය බුද්ධ වචන කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට තමයි අපි කඹරන්නේ. අවුරුදු 5 ඉඳලා 25 වෙනකන් 30 වෙනකන් මේ ඉගෙනීමට මහන්සි වෙනවා. ඊට හොඳම වයස. ඊට පස්සේ ඒ ඉගෙනගත්ත දේ අනුව අපි කඹරන්න පටන් ගන්නවා. අවුරුදු 55 වෙනකන් ආණ්ඩුවේ රසාවක් කරි පුද්ගලික රසාවක් කරනවා. කරත් වෙනගත් හරකෙක් වගේ 60 55 වෙනකොට ඔන්න මැරෙන්නේ මේ ලෙඩේ කියලා ලෙඩේ අඳුර ගන්නවා. අපි කියන්නේ සෝන් ලකුණු කියලා. ඊට පස්සේ එම් පෙන්ෂන් එකක් දෙනවා. ඊට පස්සේ කඹරපන් දැන් අරක නිසා මැරෙනවා මේක ඒකට කියන්නේ non contagious detrimental diseases කියලා. ජොබ් කරපු හැම මිනිස්සයාම ගෙදර එනකොට මැරෙන ලෙඩේ අරගෙන තමයි ගෙදර එන්නේ. ඒ මේ કૃතිම ජීවිතයක් නේ ගත කරන්නේ අවුරුදු 25ක් යනකම් පන්ති කාමරවල විනාඩි 35 35 කොටු වෙනවා. ඊට පස්සේ කන්තෝරු යනවායි කියලා උදේට යනවා හැන්දෑවට යනවා උදේට යනවා හැන්දෑවට යනවා මේ කඹුරලා කඹුරලා ඉගෙනකොට ගොම්මාල්ලෙක් වාගේ තේරුම් ගන්නවත් වෙලාවක් නැහැ මේ මොකද්ද කරලා කියන්නේ කියලා. ඔන්න 55න් පස්සේ තමයි වැඩක් කරන්න පටන් ගන්නෙ. ජීවත්ව වවනවා කුඹුරු ගොවිතැන් කරනවා බිස්නස් කරනවා මොකද මීයක් කනන්නේ අතලෙව කණ්ඩායි කියවට මොකද 55 වුණාට රුචි ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ භයානක ලෙඩ. මැරෙන්න යනකොට වැටෙන්න තැනක් නැහැ. මේක තමයි අපි මේ ලස්සන නැකත් හදාගෙන හීන පලාපල කියාගෙන බිස්නස් මැනේජ්මන්ට් ඉගන්නගෙන මැනේජ්මන්ට් ට්‍රේනින් උගන්නගෙන ලීඩර්ෂිප් ට්‍රේනින් දාගෙන මේක ලස්සනට කරගන්න මේ මොඩල් අකතිරුකම ලස්සන කරගන්න තමයි උගන්වන්න තියෙන්නේ. මොකද වෙන්නේ? බුද්ධ ආගම හිමීට තල්ලු වෙනවා පැත්තකට. බෞද්ධ ආගය එහෙම නැත්නම් අපි කියන ඒ ආචාර ධර්ම පැත්තකට කරනවා අපිට දැන් ඕන කර දෙන ලාභ සත්කාර සම්මාන සිලෝක හදන ආගම් විතරයි. මොකද උනේ ඉන්දියාවේ බුද්ධ ආගමට. මේ බුදුන් උපන්දේශේ බුද්ධ ආගමට මොකද උනේ? ඉන්දියන් කාරකින් ගිහිල්ලා අහලා බලන්න මොකක්ද ආගම කියලා. කවරක්වත් නැහැ දැන් බුද්ධ ආගමේ. ඒ තිබුණ පන්සල් පල්ලි සේරම ඉවරයි. විශාල ව්‍යාපාරය යනවා. මේ සුද්ධෝ එන්නේ කාල කඩාගත්ත හරක් වගේ ඉන්දියාව බලන්න. ඒ බුද්ධ ධර්ම සලකුණක්වත් නැහැ. දැනට අද වේ වෙනකොට ලෝකේ වැඩියෙන්ම දියුණු වෙන රට ඉන්දියාව. රාජ්‍යවල ප්‍රශ්න තියෙනවා. මේ මේ ඉන්දියාවේ හැටගත්ත බුදුහාමුදුරුවෝ නැත්නම් ඉන්දියාවේ හැටගත්ත මේ ධර්මය අපි හිතනවා අපි තමයි හොඳට ඒක කරන්න කියලා. මොකද අපි දන්නවනේ මේ කරංග. ඉතින් ඒ නිසා වෙන්නේ අර තිබුණ අගයන් ආඩම්බරයන් සියල්ලම අයින් වෙලා මේ කාමෙටත් ඉන්ද්‍රිය පින ඉඳුරම් පිනීමටත් අවශ්‍ය සියල්ලම සංඥා බාටපත් වෙලා තියෙනවා අද. පත්තරක් දිගාරලා බලන්න, ටෙලිවිෂන් එකක් බලන්න, රේඩියෝ එකක් අහන්න, නගරයකට යන්න, ඒ වෙළඳ ප්‍රචාරයක් බලන්න කිසිම සිරි සංගයක් නැහැ නේ. ඒකට ලැජ්ජාවකුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. බය නැතුව අපි ඒවා ඉදිරිපත් කරගෙන ඉන්නවා. ඉතින් එහෙව් ලෝකයක උපදිච්ච කෙනෙක් යෝගාවචරයක් උනායි කියලා හිතන්නකො. එහෙම නැත්නම් තපස් රකින්න ගියයි කියලා හිතන්නකො. වැරවිීය කරන්න ගියයි කියලා හිතන්නකො. එතකොට මේ කිනාට දෙන කෙටි සංඥාව තමයි මේ සුභය බලන මේ ලෝකයේ අසුභය බලන්නේ කියලා. සුභේ අසුභ සංඥා විපල්ලාස හතරක් තියෙනවා අපේ සංඥාවල දුක්ඛේ සුඛ සංඥා අසුභේ සුභ සංඥා අනත්තේ අත්ථ සංඥා අනිච්ච දුක්ඛ අනාත්ම මේ තුනයි ඒ වගේම සංඥා වශයෙන් අපි මේ ලෝකේ අපිට පුදුම ඇඳිල්ලක් හම් දෙනවා අවුරුදු 6න් පස්සේ මේක සුභයි මේක අසුභයි මේක දුකයි මේක සැපයි මේක ආත්මයි මේක අනාත්මයි කියලා. ඒකෙන් කරන්නෙම ත්‍රිලක්ෂණේ වහලා දාලා මේ මොකද්දෝ වගේක් අපේ ඔළුවට දාලා ඒවා වැරදි කරන්න කරන තෑගි ලාභ සත්කාර සම්මාන දීලා අපි උසස් තැනකටපත් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපායට යනවා. ඉතින් ඒ ටික කියලා දෙන්න තනි බුදුහාමුදුරන් මේ මුළු ලෝකෙටම කොච්චර පාරමිතා ශක්තියක් අවශ්‍යද? කොච්චර ක්‍රමසාවිදි අවශ්‍යද? ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මෙච්චර අසුභේ සුභ සංඥාව බලන ලෝකයේ බුදු කෙනෙක් ඉපදිලා සුභේ අසුභේ බලන්න කියලා කියනකොට ඒක මාසිංහ නාදයක්. ඒක කවුරු හරි අහනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත ධර්මයක් කියලා. මොකද ඒකටත් එක්ක බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරලා තියෙනවා. මේ අපේ දක්ෂකමත් මේ අපි බුදුහාමුදුර ළඟට ගිහිල්ලා බණහන්නේ. බුදුරජාණන් වහන්සේ වඩලන පාරමිතා නිසා උන්වහන්සේ ළඟ තියෙන ආශ්චර්ය අద్భుත ධර්මයක් තමයි මේ සුභය හොයන අපි අසුභය ගැන කතා කරන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා බණ ටිකක් අහන එක. බුදුහන්සේ බණ කියලා විතරක් අපි මේ පිටපොත් සුද්ධ කරනවා නෙවෙයි. උන්වහන්සේ අපිට කියලා දෙනවා කොහොමද වඩන්නේ කියලා. ඇයි වඩන්නේ කියලා බුදුජානක සඳහන් කරනවා කාමයෙන් පීඩිත වෙච්ච ලෝකෙට හිතුනොත් තපස්සක් ඉන්න ඕනේ කියලා හිතුනොත් භාවනා කරන්න ඕනේ කියලා ඒ කාමය යටපත් කරන්න තියෙන්නේ අසුභ සංඥාව. මුළු ලෝකෙම සංසාරයට බැඳෙන්නේ කාම නිසා නැත්නම් තෘෂ්ණාව නිසායි කියන එක සාමාන්‍ය බෞද්ධ දන්න දෙයක් නේ. ඒකට උත්තරයක් නැහැ කියලා නේ කියන්නේ. ආණ්ඩුවේ උත්තරයක් නැහැ. ආගම් වල උත්තරයක් නැහැ. මොකද ඒක කොහොම කරන්නේ මේ කාමයේ වඩමනේ කරන්නේ. යෝගාවචරයට උත්තරයක් තියෙනවා. යෝගාවචරය මේකට සුභේ අසුභ සංඥා වඩන්නේ කියලා තියෙනවා. ඒ මොකටද? අපි භාවනා කරන්න ගියාම සතිය පිටවන්න ගියාම අතීතානුධාවනං චිත්තං හිත අතීතෙට දුවන අනාගතෙට දුවන සුභ නිමිති වලට දෙනවා අසුභ නිමිති වලට දුවන හිත කිව්වට කාර්ය බව දැනගත්තට අරමුණේ හිටින්නේ නැහැ. ඒ ටිකවත් දන්නේ අතර භාවනාට උනන්දු වෙච්ච භාවනාට මුල පුරුපු කට්ටියට තමයි අනික කට්ටිය ඒකවත් දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට මේ අරමුණක හිත තියාගෙන ඉන්නවා සතිය වඩනවා කියන එකක් අදාළ වෙන්නේ නැහැ. අපි ණය ගැන පොඩ්ඩක් හිතන්නකෝ. දැන් භාවනා කරන්න ආපු කෙනාට පේනවා අපි සිල් අරගෙන ඉන්නේ. අපි භාවනා කරන ඉඳ ගන්නකොට කරන්න ඕනේ අරමුණ. මේක හිත පවත් ගන්න ඕනේ කියන එක අපි දන්නවා. හිත කොහෙද තියෙන්නේ? අපි සක්මන් කරනකොට හිත පවත්තන්න ඕන තැන දාන්නවා. ඒ තියෙනකොට හිත කොහෙද තියෙන්නේ? යනකොට එනකොට කනකොට බොනකොට අපි දන්නවා. මෙන්න මෙතන හිත තිබ්බොත් කෙලෙස් නැහැ කියලා. එහෙම නැත්නම් මේ තපසක් සිද්ධ වෙනවයි කියලා භාවනාවක් සතියක් තියෙනවා කියලා. හොඳට බැලුවොත් මේ ඉන්න කිසිම කෙනෙක් සතුටු නැහැනේ පරියන්කේදී හිත මේ අරමුණේ පවතින ප්‍රමාණය ගැන. සක්මනේදී හිත පවතින ප්‍රමාණය ගැන. ඉතින් ඒකේ නෑ එතකොට කමඨාන් වාතාව ලියන්න එපායි. මෙච්චරයි ස්වාමීන් වහන්සේ මම මේ පරියන්ක පුර මෙච්චර කුස්ම ගත්තා. එච්චර කුස්ම සතියෙන්. මෙච්චර කුස්ම සතියෙන්. කාටවත් කියන්න බෑ. ඔය අසතියෙන් හුස්ම කීයක් ගත්තද කියලා අපි දන්නේ නෑනේ. අපිට කියන්න පුළුවන් සතියෙන් නම් මෙච්චර හුස්ම ගන්නක් ගත්තයි කියලා. එතකොට අපි දන්නවනේ මේ උත්සාහ කරපු නිසා පේනවා මේ පිං අරමුණේ සුද්ධ අරමුණේ අශෝක වූ අරමුණේ විරජ වූ අරමුණේ ക്ഷേම වූ අරමුණේ මෙච්චර පොඩ්ඩයි හිටින්නේ. ඇයි යහත දුවන්නේ? තනි හේතු ඇහුවොත් බුදුහාම කියන්නේ තණ්හාව විතරයි කියලා. හිත පිම් භූමියේ ඉන්නේ නැතුව අරමුණේ ඉන්නේ නැතුව මෙච්චරම වඳුරු මනසක්. මෙච්චරම අශික්ෂිත මනසක්. මෙච්චරම චපල මනසක්. මෙච්චරම ෂට මනසක්. මෙච්චරම වංචනික මනසක් ඇවිල්ලා තියෙන්නේ මට ඕන නිසා නෙවෙයි. මට ඕන නම් අරමුණේ තියන්න තමයි. කොහොමද මේ වැඩේ වෙන්නේ? රාගේ. කාමේ. තනි තනි හේතුව ලියනවනේ එහෙමයි කියන්නේ. ඉතින් එයා ගෙනෙකින් ඇහුවා තනේ ස්වාමීන් වහන්සේ මං ආවා තමයි දවස් 4ක් 5ක් වෙන් කරගත්ත තමයි සුදු ඇඳගත්ත තමයි බාපණයක් දැත්ත දැනගත්ත තමයි කමඨානුත් ලැබුණා තමයි භාවනා කරා තමයි හැබැයි මගේ හිත මෙච්චරම එළියට යනවා ඔබ වහන්සේ බුදුහාමරෝ විදියට ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා ඇහුවොත් ඒක බුදුහාමරගේ යුතුයකමක් නේ මාසවල කියලා දෙන එක. ඉතින් පළවෙනි එකම තමයි බුදුරජාණන් සඳහන් කරන ඔබ ඉස්සල්ලාම දැක්කනම් ජීවිතේ මැරෙන්නේ ඉස්සල්ලා මේ හිත ඒ තරම්ම කාමයට අදිනවා. මිටි තනින් වතුර බහගෙන යනවා. මේ ප්‍රශ්නේ ඇහුවොත් මන් දෙන්නේ අසුබ සංඥා වඩපන්. මේ මේ හිත අදින්නෙම මේක සුබයි මේක විය යුතුයි මේක දරුවට දෙන්න ඕනේ මේක අම්මට දෙන්න ඕනේ මේක අර කරන්න ඕනේ මේක කරන්නේ කියලා ඒ අසුබේ සුබ කාමයට අදින එක තියෙනවා. ඒ නිසා ඒ සඳහා අසුබේ වඩන්න කිව්වහම ඒ පණ්ඩිස්වාංශ කියනවා පිටරට කෙනෙකුට අපිට මේක කියලා දෙන්න පුළුවන් වේවිද කියලා හිතන්නකෝ බලන්න. ඉඳගෙන භාවනා කරපම් භාවනා කරලා බලනකොට මගේ හිත කාමයට බය යදින්නේ කියලා මේ මිනිසුන්ට වාර්තා කරන්න පුළුවන් තරම් මානසිකත්වයක් වාර්තා කරන්න පුළුවන් තරම් sannivedanayak තියෙද කියලා මිනිසු දන්නේ නැහැ. ඒක හිතන්නේ කාමයේ කියන්නේ ඉතා වටින දෙයක්. අභිවෘද්ධිය, නව නිර්මාණ මේ මේමයි මේ මේමයි කියලා ටිකට යනවා. උත්සාහ කරොත් වර්තමාන හිත තියන්න හිත තියන්න බෑ. අහන්නෙත් නෑ ඒගොල්ලෝ. ඇහුවොත් කවදාකවත් අසුබේ වඩන්න කියලා පිටරට කෙනෙකුට කියලා දෙන්න බෑ. මොකද ඒගොල්ලෝ දකින්න එක නාස්තික ධර්මයක් කියලා. එහෙම නැත්නම් මේ කුණු කුණු කියලා. ඊසාය පඬිස්සාංශ කියනවා පිටරට ගිහිලා කවදාකවත් අසුබ සංඥා ගැන බණ කියන්න යන්න එපා. ජනප්‍රිය වෙන්නේ නැහැ. මුදු මුළු ලෝකෙම කාමේ. මුළු ලෝකෙම සුබ සංඥාවේ තියෙන්නේ. ලෝකේ දුවන්නේ තරුණ තරුණියෝ. වයසක කියන දෙයක් අහන්නේ නැහැ. එහෙම කෙනෙකුට බණ කියන්නේ යන්න එපා. බණ කිව්වට ඔය ඇටි ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒක නිකන් මස්සද්දෙකුට මෛත්‍රී භාවනාව ගන්නන්න හදනවා වගේ වැඩක්. කරන්න බෑ. ඒසයි යම් කිසි කෙනෙක් භාවනා කරලා ඒක යම් වෙලාවක මේ අසුභ සංඥාව තේරුම් ගන්නද අදාළ භාවයේ තේරුම් ගන්නත් සෑහෙන මේරීමක් තියෙනවා. හැබැයි මෙහෙම මෙහෙම විලෝපනයක් තියෙනවා. මෙහෙම පටලවල වලට හැරීමක් තියෙනවා. සමහරු Taman කෙරේ තියෙන ද්වේෂය නිසා අත්කිලමතාන් යෝගේ නිසා හැමදේම අසුබ වශයෙන් බලනවා. ඒක ලේදා. ලෝකේ ජනගහනයේ 50%ක් අත්කිලමතාන් යෝගේ ගත කරනවා. ඒගොල්ලන්ට කවදාකවත් කෑමක් රස විඳින්නත් බෑ ගමනක් යන්නත් බෑ මොකද ඒව දකින්නේ මේ නරක දේවල් කියලා. ඒ නිසා එන අසුබ නෙවෙයි මේ කතා කරන්නේ. කොච්චරක්වත් නිකටල්ලේ තියන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කීක භාවනා කර කර ඉන්නවා. මූණ දැක්කොත් එන ගහච්ච සොම් පිටිරි වාගේ. ඒකට කවදාකවත් ජීවිතේ ජීවිතේ ජීවත් කරනවනේ. මොකද හැම වෙලාවෙම අසුබෙම කල්පනා කරලා කල්පනා. ඒකේ එක පිස්සුවක්. අනිත් එක තමයි මම අනිත් අයට වැඩිය සැප විඳින්න ඕනේ, රූප බලන්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ කියලා කඩාගෙන යන ගමන. ওই දෙක මැදින් මේ මේ සෞඛ්‍ය සම්පන්න අසුභ සංඥාව කියන්නේ මොකද්ද කියලා කියන එක බණෙන් අපි ඉස්සලා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඉවරලා භාවනාවදී යම් වෙලාවකමක මතුවෙනකොට ඒක හරියට මුලිච්ච කරගන්න එක මූණ දීලා දැනගන්නවා කියන එක තව එකක්. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අපි නිට්ටයයි කියලා හිතාන ගත කරන දෙයක් මගේ නිත්‍ය දේපලක් තියෙනවා. එහෙම නැත්නම් මට මේ අතේ මුද්දක් දාගෙන ඉන්නවා ඒක අනිවාර්යයෙන්ම රත්තරන් ඒක නිත්‍යයි. දැන් මේ අනිත්‍ය දේ කොයි වෙලාවක හරි මේ පෙරළුනොත් යාට මාකාර දුකක් ඇති වෙනවා. සැපයි කියලා හිතන්නේ දුකයි. ඉතින් ඒ දුක් මේ දේ නම් ඇත්ත තමයි රත්තරන් වෙන්න පුළුවන්, ඉඩම් දූදල් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අන්තිමට දුකක් නම් දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම වෙනස් වෙනවනේ ඕනම දෙයක්. ආන්නේ වෙනස් වීම පිළිබඳව එයා කල්ැතුම දැනගෙන හිටියානම් මේ කොච්චර දබරතරන් වුණත් ඕකත් විනාශ වෙනවා. එතකොට එයාට ඒ විනාශ වීමෙන් එච්චරම විලෝපන ඇති කරන්න බෑ වෙන්නේ නෑ. ඒ නිසා මේ සුබයයි මේ හොඳයි කියන දේ මේ රත්තරන් කෑල්ල එහෙම නැත්නම් මේ ඉඩමේ අසුබේ දැකලා තිබුණා නම් මේකත් වෙනස් වෙන සුළුයි. එතකොට යාට අර ව්‍යසනයේදී අච්චර චිත්ත පීඩාවල් ඇවිල්ලා වික්ෂෝප ඇවිල්ලා ડિප්‍රෙෂන් ඇවිල්ලා හිස්ටීරියා ඇවිල්ලා දඟලන දෙයක් නැහැ. නමුත් ඒකේ වස්තුවක තියෙන මේ අසුබේ දකින්ද අපි හිතන්නේ කාලකණිකමක් කියලා. ඒක නිසා අපි හිතන්නේ නෑ මේ නිත්‍ය දීපල වගේක් තියෙනවා. ඒක මගාරවල තමයි අසුබ සංඥා වඩන්න ඕනේ, දුක්ඛ සංඥා වඩන්න තියෙන්නේ. මොකද ඒවා ඒකාන්තෙම රැකිය යුතු දේවල් කියලා බඩතුලේ සංවාගෙන තියන්නේ. නමුත් ඒවත් අනිත්‍යයට යටත් වෙනවා. එතකොට එහි අනිත්‍යයට යටත් වීම නිසා ඇති වෙන දුකේදී සීටි නසා ගන්නවා දුකටපත් වෙනවා. නමුත් දන්නවනම් මේකෙත් අසුබි තියෙනවා. මේකත් දුකටපත් වෙනවා කියලා අපි වස්තු හම්බ කරන්නේ නැතුව ඉන්නේ නැහැ. වස්තු හම්බ කරාට අපි ඒක අසුබ සංඥාවක් දාලා තියාගන්නවා. that too will pass away. ඔකත් නරක වෙලා යනවා කියන අදහස ඒක සාමාන්‍යයෙන් කියනවා දශක දශකයේ නැත්නම් අවුරුදු 10 වශයෙන් ගත්තාම පළවෙනි අවුරුදු 10 දෙක 20 30 40 50 60 වෙච්චාම අවුරුදු 50 දී තමයි කියනවා ඉන්ද්‍රිය ප්‍රතිපාකයේ සිද්ධ වෙන අපි අම්බ කරන හැම දෙයක්ම විනාශ වෙනවා කියලා තේරෙන්න 40 වෙනි දශකේ ගියාට පස්සේ තමයි ඉඳුරන් පරිභාග தත්ත්වයටපත් වෙන්නේ මොකද එතකොට ඉතින් 40 ඇඳිරි ඇවිල්ලා ඇස් පේන්නේ නැතු වෙනවා කන් ඇහෙන්නේ නැති වෙනවා ගන්ධ රස පහත ඔක්කොම යනකොට පේනවා මේ ලස්සන රත්තරන් කැල තිබුණට පේන්නේ නැහැ ඒක දැන් දැන් පිත්තල වෙලා ඇත්තටම පේන්නේ නැහැ ඊට පස්සේ 60 70 80 යනකොට 80 ඉතින් තවත් හොඳ ලකුණු පහළ වෙනවා නමුත් 10 දී 20 දී 30 දී 40 දී 80 වෙන්නන්න ගියොත් එහෙම බණ කියන එකනත් එක තරහ වෙනවා ඒක නිසා ඒ ටික තේරුම් කරගන්න ඉස්සෙල්ලා බන නොකිය ඉන්න එක හොඳයි. ඉතින් ඒගොල්ලන්ට පේන්නේ මේ මනුස්සයා මේ සුන්දරත්වය දන්නේ නැහැ. ජීවිතේ නරක පැත්ත විස්තර කරලා දෙන්න හදනවයි කියලා. ඒ සංඥා වර්ධවල තේරුම් ගැනීම මේ සංඥාවක් මේ දාන්නේ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බලන එක. ලෝකයා කැමැතිවත් නැහැ. විශේෂයෙන් පොහසත් අය කැමැති නැහැ. විශේෂයෙන් උගත් අය කැමති නැහැ. විශේෂයෙන්ම ජීවිතයේ සසුන්දර වයසින් ඉන්න කට්ටිය කැමති නැහැ. බුදුජානනාංශයේ ගිහිගේ අතහැල්ල ගිය 29 දී බුදු උනේදී උනේ 35 දී හොඳම ජීවිතයේ සුන්දර වයසේ. විසාක මේ යසෝදරාව කැමතිුනේත් නැහැ සුද්ධෝදන රජුව කැමතිත් නැහැ කවුරුවක්වත් කැමති නැහැ මේ තරුණ වයසේදී මේ අරණ්‍යගත වෙලා මේ කටයුතු කරනවා කියන එක අද ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්න බෑ. ඔයගොල්ලන්ටත් බෑ. ඔයගොල්ලන්ගේ දරුවන්ට ඒක උගන්වන්න කැමති නෑ. ඔයගොල්ලෝ කැමති නෑ දරුවෝ භාවනා කරනවට. ඒකයි මේ නාකි නාකි ජෝගෝ ගාල් වෙන්නේ පන්සල් වලටයි භාවනා මධ්‍යස්ථාන වලටයි. දරුවන්ට භාවනා කරන තව වයසම දියන්නේ ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ කට්ටිය කොන්දර ගන්න තෙලුත් අරගෙන ඊටිපස්සට ගිනි උපන්දමයි හැරමිටියයි අරගෙන ඉතින් කකුල් ගන්න කොහෙද යන්නේ බාහන මැදයන් තැනක් හොයන්න යනවා. ඉන්න හරිය පෙන් කෙලලා කෙලලා අන්තිම වෙනකොට ඔක්කොටම උගන්වනවා අනිච්ච දුක්ඛං අනත්තං අන්ත බල්ලෙක් මැරිලා සමහරාරේ අනිච්ච දුක්ඛං සංතාරේ කියාගෙන එනවා. ඉතින් පොඩියෝ hina වෙනවා. ඒකල පොඩි උන්ට කියන්න හදනව නෙමෙයි අනිච්ච දුක්ඛං කියලා. ඒකට අම්මා අත්තම උඹත් ඒ කාලේ කොහොමද කියලා ඇහුවොත් එහෙම අම්මා අත්තම පෙන්කෙලින කාලේ කොහොමද? මං කියන්නේ වයසින්ද කරන්න බෑයි කියලා. කරන්න පුළුවන්. හැබැයි ඒකට ඒ සුදුසු දානමය, සීලමය සහ භාවනාමය මට්ටම් එන්නේ නැතුව අසුබ ගැන කතා කරන්න ගියොත් ඕගොල්ලෝ විලෝපනයක් කතා කරන්නේ. අසුබ ගැන කතා කරන ගුරුවරු ටිකත් එච්චරයි අද කියන්න තියෙන්නේ. එහෙම අසුබයක් නෙමෙයි මේ කතා කරන්නේ. රත්තරන් කෑල්ලක්, නিত্য දීපලක් විනාශ වීම දකින්නකොට දැනගෙන හිටියනම් මේක අසුබයි කියලා අපිට ඒ විනාශෙ ටිකක් දරන්න පුළුවන්. 100ක් නම් දරන්න බෑ. ඒක මේ ආනාපානය කියලා කියන්නේ විනාශ වෙන දෙයක්. මේක ගෙවෙන දෙයක්. මේක විපරිණාම වෙන දෙයක්. ඒක නිසා ඒක පිළිබඳව දැනගෙන හිටියා නම් වැඩි වේලාවක් ආනාපානෙ හිටපෙන්නාට පේනවා එnde එnde ආනාපානෙ ගෙවෙනවා. වැඩි වේලාවක් සක්මන් කරපෙන්නාට පේනවා කරන් යන්න යන්න යන්න සක්මන උන්නාමලා ගන්නට යනවා. අසුභ සංඥාව දන්න කෙනෙකුට නම් පේනවා මේ සාමාන්‍ය මධ්‍යස්ථ වෙච්ච ආස්වාස ප්‍රසවාසය තුළ පවා බලාපොරොත්තු සුන්වීමක් තියෙනවා. මේ වම දකුණේ පවා බලාපොරොත්තු සුන්වීමක් තියෙනවා. එමෙතත් බොහොම සුබයි කියලා අතර ගන්න බත් පිටද පළවෙනි බත් පිට ගන්නකොට කොහොමද අපේ හිතේ පිරිච්ච ගතිය දෙවෙනි බත් පිට 3 4 5 6 7 8 යනකොට 15 වෙනි බත් පිටට යනකොට අරක පිළිබඳ තිබුණු සංඥා විශාල පෙරියක් සිද්ධ වෙනවා. උද්දටම වතුර තිබහ වෙලාවක පිනකට උස වතුර වීදුරක් හම්බුනායි කියන්නකො පළවෙනි වතුර උගුර කොච්චර පිපාසී සංසිඳවන සුළුද 2 3 4 5 6 7 යනකොට අනේ දැන් ඇති කියලා වීදුර පැත්තක තියෙනවා මුත් පළවෙනි එකේ ඉඳලා වින්දානම් මේක පළවෙනි එක ලැබෙන ආස්වාදයේ දෙකෙන් ලැබෙන ආස්වාදයේ තුනෙන් ලැබෙන ආස්වාදයේ ඒකේ වෙනස් වෙන සුළු බව තුල අනිත්‍ය භාවයේ තුල මේකේ තියෙනවා අසුබයක් ඒකට වතුර වීදුරුව දෙන කෙනා කැමතිත් නැහැ බොන කෙනා කැමතිත් නැහැ. එයා කියන්නේ ඒ පිටත කවලත් මේ වතුරේ තියෙන්නේ විපාදයේ සංසිඳන ගතිකලෙ එහෙම එකක් නැහැ. පළවෙනි උරුව දෙක තුන හතර වෙනකොට එහෙමයි. ඒ නිසා මේ හැම අරමුණක්ම දිහා බලනකොට මේ ආනාපානය බලනකොට ආනාපානයේ ගෙවෙන තැන බලන එක. වම දකුණ බලනකොට ඒක ගෙවෙන තැන බලන එක. බත් පිට වරඳනකොට ඒක ගිලෙන තැන නැත්තම් බත් පිටු බත් පිඟානේ අවසාන බත් පිට කනකොට මොකද වෙන්නේ කියලා බලනකොට මේකේ මොකද්ද මුස්පීන්තු ගතියක් තියෙනවා. ඒක ඇත්තට මුලම බත් පිටෙත් තියෙනවා. දකින්න නැත්තේ මොකද తත්‍ර తත්‍රා විනන්දති. එතන එතන අභිරමණය කරන ගතිය නිසා මේ මුල්බත් පිටේම තියෙන නපුරන මේව නැත්තම් එපා වෙන ගතිය පේන්නේ නැහැ. ඊට පස්සේ 3 4 5 7ට යනකොට ඒක පේනවා. නමුත් බත් වලට එහෙම කියන්න හොඳ නෑනේ. එහෙම නැත්නම් ඒකේ අසුබයක් නැතුව නෙවෙයි. බුදුජානනාංශය පෙන්වන්නේ මැරිච්ච ගමම්ම මිනිහක් බලපන්. දෙවෙනි දවසේ බලපන්. තුන්වෙනි දවසේ බලපන්. විනීලකම් විපුබ්බකම් විකිටකම් කියලා බලනකොට මේ මම වගේම කෙනෙක් මැරිච්ච දවසේ මිනි පෙට්ටිය දාලා ලස්සනට හදලා තියෙනවා. 3 4 5 යනකොට මොකද වෙන්නේ? ඒක අපිට පේන්නේ නොබෙලිය යුත්තක් කියලා. අවමංගල්‍යයක් කියලා කියන්නේ. මංගල්‍ය කියන්නේ මොකක්ද? ළමෙක් ඉපදෙන එක. කසාද බඳින එක. උතුරේ ඉපදෙන හැම එකක්ම මැරෙනවානේ. කසාද බඳින හැම එකකටම ළමයි හම්බ වෙනවා. ඔක්කොටම නම් හම්බෙන්නේ නැහැ. ඒ හැම එකක්ම මැරෙනවා. ඒ කියන්නේ ළමෙක් හම්බ වෙන කියන්නේ මරණයක්. මරණ සාහිතිකයක්. අපිට ළමයි හම්බෙනක හොඳයි, සුභයි, මංගලයි මැරණ එක හොඳ නැහැ. මහුල් ගෙදර හොඳයි ආමංගල්‍ය බෑ. ඉතින් මේ කුණු අරබනේ ශිෂ්ටාචාරය කියන්නේ. මේ කුණු අරබෙන්නේ අපි මේ සමාජගත වෙනවයි කියන්නේ. මේ කුණු අරබෙන්නේ අපි මේ කැලේ ඉඳලා එළියට ආවේ. මේකේ තියෙන අසුබේ දැක්කනම් මේ මිනිස්සු මේ වසංගණ්ඩ හදන්නේ මේ ආලවට්ටම් දාන්න හදන්නේ මේ කුණු වෙච්ච ජරාවකට නෙමෙයි. එහෙම නැත්නම් අපි ලස්සන නළු නිළියෝ ටිකක් අරගන්න වැඩගෙන ඉවරලා උඩම තියෙන ඇඳුම් ටික ගලවපුවම මේ කාමේ කෙලවරටම යනවා. ඊට පස්සේ හැම ගැලෙව්වට පස්සේ සිවිය. ඊට හැම ගැහුවට පස්සේ ඊට මස් ටිකයින් කරාට පස්සේ මෙන්න මේක විනිවිද බලා ගන්න බැරි නිසා අපි නළු නිළියන්ගේ චිත්ත ෆොටෝ අලවලා තියාගෙන ඉන්නවා. නමුත් අර විනිවිද බලන්න පුළුවන් නම් ලස්සන නැතුව නෙවෙයි. ලස්සනක් තියෙනවා. නමුත් අර විනවේද බැලුවනම් මේක ඇතුලේ මොනවද තියෙන්නේ? අසුචිනෝ පච්ච වේක්කති. මේක අසුචි විදියටයි දකින්න වෙලා තියෙන්නේ. බුදුරජාණන්ගේ ශ්‍රී ශරීරයේ දිහා බලනින්ද ගිහිල්ලා වක්කලි ස්වාමීන් වහන්සේට ඇස් අරවන්න බෑ. ඊනසේ දවසක් ඉඳ ඇරියා, දෙකක් ඉඳ ඇරියා, කල්ලල්ලා බොල්ලල්ලා බුදුහාමුදුරුවෝ දිහා බලනිනවා. තුන්වෙනි දවසේදී කිව්වා වක්කලී මේ අසුචි මේ කියන පූති කාය දිහා බල්ලති වැඩේ මොකද්ද කියලා. බුදුරජාණන්සේ තමන්ගේ කායටත් කිව්වේ මේ අසුචි වූ පූති කාය දිහා බල්ලති වැඩේ ඔබ වැඩක් බලන්න කියලා. ඉතින් අපි හරි ආශයි බුදු පිළිමේට සුභ සංඥාව දාන්න. බුදු පිළිම කඩලා විනාශ වෙනවා දැකපුවා. අපේ කේන්ති යන තරම්. මේ අසුභ සංඥාව දන්නවනම් මේ ඕනම දෙයක් විනාශ වෙන සුළුයි. ඒක නිසා කොයි වෙලාවක හරි භාවනාවේදී මේ හුස්මේ ගෙවෙන තැන බලන්නකෝ. ආශ්‍රත් ප්‍රසවාස කියන දන බලන්නකෝ. බත් පිට කිලින දන බලන්නකෝ. වතුර පිට ගෙලෙන දන බලන්නකෝ. බීගෙන බීගෙනාට මොනවද කියලා බලන්න එපා වෙන ගතියක් එනවා. හරිම කම්මැලි. ඒ කියන්නේ භාවනා හුද්දටම දියුණු වෙලා මේ දේ තියෙන ඵල නෙවෙයි මහත්ඵල දකින්නකොට ආනිසංසයේ මහානිසංස දකින්නකොට එපා වෙන ගතියක් එනවා. අන්නේ එපා වෙන ගතිය එනකොට අසුභ සංඥාව දාලා බලන්න ඕනේ. දැන් නම් ඔන්න වැඩේ හරි මට ආනපන ගෙවෙනවා පේනවා සක්මන ගෙවෙනවා පේනවා බත් පිළ කාලය ඇති වෙලා පේනවා අන්න එතෙන්දී ඇති වෙන මේ කම්මැලිකම නීරසකම එපා වෙන ගතියට අසුබිට යට වෙන්න දෙන්න එපා මේ තමයි මට නිවන් දකින්න දෙන්නේ නැතුව සත්‍ය මෝහා කරන තැන මම මේ අසුබ සංඥාවෙන් මේක දිහා බලන්න ඕනේ කියලා ඒ එන නිබ්බිදාව එන විරාගය එහෙම නැත්නම් එන මේ විරංජනේ වීම දිහා අසුභ සංඥා වඩපු කෙනෙකුට නම් තේරෙනවා මේකට ඕන්නම් මට සුබේ දකින්න පුළුවන් මොකද දැන් අනිත්‍යයට කිට්ටු කරලා තියෙන්නේ. සද්ධර්මයට කිට්ටු කරලා තියෙන්නේ. චතුරාර්ය සත්‍යයට කිට්ටු කරලා තියෙන්නේ. අයියෝ නැත්තම් බලන්නකෝ අස්තනා අපිට බලන්නේ හුස්ම නැති වුණා නැති වුණා කියලා මේක අසුබ සංඥාවෙන් නැත්නම් අසුබෙටත් වැඩිය නාසික සංඥාවට දාලා බලන්නත් පුළුවන්. ඉතින් රහතන් වහන්සේගේ තියෙන විකූර්ණේ තමයි ඕනෙම අසුබයක් දැකපුවාම ඒකේ සුබේ බලන්න පුළුවන්. ඒකේ සමතත්වය බලන්නත් පුළුවන්. ඕනම සුබයක් දැක්කොත් අසුබේ බලන්නත් පුළුවන් සමතත්වය බලන්නත් පුළුවන්. ඒ දේ නෑ සුබේ අසුබේ. අර උන්වහන්සේගේ දිනු කරපු මනසට ඕනේ සුභයක තියෙන අසුභේ පේනවා ඕනේ අසුභයක තියෙන සුභේ පේනවා එනිසා රහතන් වහන්සේට මේ බඩුකු බෙට්ටක්ද එහෙම නැත්නම් මේ සුන්දර වස්තුවක්ද කියන එක අදාළ නැහැ රූප විතරයි මේකද උගන්වන්නේ අද ඉස්කෝලවල මේකද උගන්වන්නේ අද දහම් පාසල් වල මේකද උගන්වන්නේ අද පිරිවෙන් වල පලාතක නැහැ අපිට ඒක අදාළ නැහැ මොකද මේ කාරණා ටික පැහැදිලිවම ලේඛනගත වෙලා තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට අපිට එපා වෙන තැන්, කම්මැලි වෙන තැන්, නීරස වෙන තැන් කියන අපිට භාවනා දෙනවා. මෙතන එක්කෙනෙක්වත් නැහැ ඒක ආපු නැති. අන්නේ වෙලාවදි බන්න මේක කල්ැතුවම මේ මේ මේ බලාන ඉන්න දිහාදී මට වෙලාවක එපා වෙනවා කියන අසුබ සංඥාවෙන් පටන් ගත්තා නම් මේක ත්‍රිලක්ෂණයේ දැක ගැනීමේ පළවෙනි පාඩම. එහෙම නැත්නම් ත්‍රිලක්ෂණ දැනගැනීමේ පූර්ව නිමිත්ත එතකොට අපිට ලොකු සතුටක් ඇති වෙනවා මම වඩපු භාවනා නිසා තපස නිසා සතිය නිසා මේ දේවල් වල විපරිණාමය වෙස්පර්ලීම වෙනකොට මම කලින් දැනගෙන හිටපු නිසා සූදානම් වෙලා හිටපු නිසා මට බුදුන්ගේ සරණ තියෙනවා ධර්ම සරණ තියෙනවා සංඝ සරණ තියෙනවා සීල සරණ තියෙනවායි කියලා ඒකට ලස්සනට මුණ දෙන්න පුළුවන්. ඉසහත බඳගෙන අඬන්න වෙන්නේ නැහැ. ඒ නිසා අසුබ සංඥා වඩලා තියා ගන්න ඕනේ. හැබැයි ඒක අදාළ වෙලාවේදී ඒක යොදන තැන නොසිදු නොත් නොසිදු වුණොත් අපි සමාජයට අත්ති කිලමතාන යෝගයට ලැබිලා වැටිලා දකින් දකින් දේ අසුබයි කියන්නේ ඉඳ තියෙනවා. ඒක තමයි වයසක උපාසකම්මලාගේ හැටි. එහෙම නැත්තම් නෑ මම ඒක කියන්නේ නැතුව නතර කරනවා. මොකද කියලා නිකන් බන සවුත් වෙනව නැත්තම්. මෙන්න මේකට සූදානම් වෙලා ගියා නම් මේ ලෝකේ කිසිම සුබ වස්තුවක් නැහැ. මේ ලෝකේ කිසිම අසුබ වස්තුවක් නැහැ. බලන්නගේ හැටියට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා වස්තුවක වෙස්පරලිය වෙනකොට මනාපදේ අමනාප වෙනකොට අමනාපදේ අනාප වෙනකොට මේක සංඥා විපල්ලාසයක් විතරයි කියලා. අන්න ඒක දිහා බලා ගැනීම සඳහා ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීමෝදා වේවා කියලා ප්‍රාර්ථනා